පස්සෙන් ඉන්නවලු ගහේ ඉන්නවලු කුටියේ ඉන්නවලු නොදක වඳිනවලු ඉන්නේ නටන බලු පෙර පදක නටන බලු නටලා වඳින බලු පව් පිහිට පතන බලු ඉන්නේ නටන බලු පෙර පදක නටන බලු නටලා වඳින බලු පව් පිහිට පතන බලු දෙන්න දෙනා දෙනෝ නා දෙන දෙන දෙනෝ දෙන්න nadelo nadela de nadelo තලු වෙන තුරු කලු කපුටා සුදු වන තුරු යතින යති මතින වැඳිලි ගල් අදවත් පුනුවන තුරු පොල්ගහේ නලු වෙන තුරු කළු කපුටා සුදු වෙන තුරු යන්නේ ඇඳිලි වඳින වැඳිලි ගල් අදවත් පුනුවන තුරු උතක් තාතා කීවෙත් නෑ ගහ කොලක් ඇදුවෙත් නෑ අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චා අහසේ ඉන්නවලු ගහේ ඉන්නවලු කුටියේ ඉන්නවලු නොදැක වඳිනවලු ඉන්නේ නටනවලු පෙර පඳට නතනවල් නතල වඳිනවල් පව් පිහිට පතනවල් ඉන්නේ නටනවල් පෙර පඳට නටනවල් නතල වඳිනවල් පව් පිහිට පතනවල් පෙරලි පෙරලි වදින ගානේ දුක හිතෙනවා මට බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින පෙරලි පෙරලි වදින ගානේ දුක හිතෙනවා මට බණ දහමක්වත් නෑ මම දෙසුවේ කිසි දින ඒලක් කුමුරක්වත් නෑ වගා කළේ මම අනේ එපා මට ලැජ්ජයි නටලා වදින කොට ආසෙ ඉන්නවලු ගහේ ඉන්නවලු කුටියේ ඉන්න වඳිනවලු නොදැක වඳිනවලු ගින්නේ නටනවලු පෙර පදට නටනවලු නටලා වඳිනවලු බහුපීත පටනවලු ගින්නේ නටනවලු පෙර පදට නටනවලු නටලා වඳිනවලු